නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුජනීය වන්දනීය ශීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්වයාගේ ඉපදීමට හේතු වන ඒ පංච පාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව අපට දේශනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ලෝකය අවබෝධ කරගන්නටයි කියලා. ලෝකය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ බාහිර ලෝකයේ තියෙන හැම දෙයක් පිළිබඳවම දැනීම ඇති කරගන්නවා කියන එක නෙවෙයි. තමන්ගේ අතුලාන්තයේම පවතිනා වූ ඒ තමා කියා තමන් විසින් ගොඩනගාගෙන ඉන්නා වූ ඒ මානය යුතු මානානුසයෙන් යුක්ත වුණ උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක තමයි මේ ලෝකය අවබෝධ කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ. ඒ තමයි පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය. ඉතින් මේ ජීවිතේ අපි නිවන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ විදර්ශනාවෙන් යුතු නුවණක් ඇති කරගන්නවා කියලා කියන්නේත් මෙන්න මේ කියන උපාදානස්කන්ධයේ ඇති අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගනිමින් ඒ පිළිබඳව ඇත්ත දකිමින් ක්‍රියා කිරීම. ඇත්ත දකිනකොට අපිට ඒ තුල පවතිනා වූ ධර්මයන් පිළිබඳව වැටහෙනවා. අපිට ඒත් එක්කම ඒ පිළිබඳව කලකිරීම ඇති වෙනවා නොඇලීම ඇති වෙනවා මෙන්න මේ කාරණා හේතුන් එකින් එක එකින් එක එකින් එකට එකින් එකට පත්වෙමින් හේතු පවතින කල්ලි අපට අත දැක්ක දවසට අපට පුළුවන් කමක් තියෙනවා මේ සංසාර නිදහස් වෙන්නට. ඉතින් අපි හැම දිනාමත්ම උත්සාහවන්ත වෙන්නට ඕනේ පින්වත්නි. අපි කියලා හිතාගෙන ඉන්න තමන් කියලා හිතාගෙන ඉන්න එහෙත් තමන් නොවන මම නොවන මගේ නොවන අනාත්මයෙන් යුක්ත මේ උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීමයි. එහෙමනම් අද දවසේ අපේ සූත්‍ර ධර්ම විවරණ දේශනා මාලාව තුළ ඒ දේශනාවක් විදිහට අද මේ පිඟුතුන් ශ්‍රවණය කරන මේ සූත්‍ර දේශනාවත් පංච උපාදානස්කන්ධය පිළිබඳවම වූ විවරණයක් තමයි අපට හමු වෙන්නේ. පින්වත්නි අපි මාතෘකා කරනට යෙදුනේ මේ පින්තුන් දන්නවා මහා සංඝරත්නයේ මේ දිනවල සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයට අදාළ වූ ඒ සූත්‍ර ධර්මයන් පිළිබඳව. ඉතින් අද දවසේ අපිට සාකච්ඡා කරලා දැනගන්නට තියෙන සූත්‍රය තමයි මහා පුන්නම සූත්‍රය. මේ සූත්‍රයේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පූර්වාරාමේහි වැඩ වාසය කරනකොට පූර්වාරාමයට ස්වාමින් වහන්සේලා පිරිසක් වැඩම කරනවා. ඒ වැඩම කරලා හොඳ නැගීගෙන එන ඒ මොහොතක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ තැනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරනවා. ඒ සංඝයා අතර හිටියා මහා තෙර නමක්. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය පිරිසට ගුරු හරුකම් ලබා දෙමින් කමඨහන් ලබා දෙමින් තමයි වැඩ වාසය කරේ. ඉතින් මේ ගුරු ස්වාමින් වහන්සේට ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ගෝලයන් පිළිබඳව සෑහීමක් තිබ්බේ නැහැ. ඒ සෑහීමක් තිබ්බේ නැහැ කියන්නේ උන්වහන්සේලා වැරදි කිරීමක් නිසා නෙවෙයි. උන්වහන්සේලාට ධ්‍යාන පිළිබඳව ප්‍රශ්න යොමු කළාම ධ්‍යාන පිළිබඳව ඇහුවාම උන්වහන්සේලාට ඒ පිළිබඳව උත්තර දෙන්න පුළුවන්කමක් තිබුණා. උන්වහන්සේලා ධ්‍යානාදී උපදවා ගත්තා. නමුත් උන්වහන්සේලාට පංච උපාදානස්කන්ධය පිළිබඳව ප්‍රශ්න ඇහුවාම උත්තර දී ගන්න බෑ. සහ මාර්ගඵල අවබෝධයක් උන්වහන්සේලාට ලැබුණේ නෑ. නමුත් මේ රහතන් වහන්සේ නමක් යටතේම ඉන්න පිරිසක්. ඉතින් මේ රහතන් වහන්සේ කල්පනා කළා මගේ මේ පිරිසට ගෝල පිරිසට නිවන් මාර්ගය විවර කළ දෙන්නට ඕනේ. ඒ සඳහා මට කල නොහැකි දෙයක් තියෙනවා නම් නොහැකි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේට තියෙන විශේෂ ඥානයක්. ඒ ඥානය තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය. සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් දැක ගන්න බැරි ඒ අතුලාන්ත චිත්තසංතාන භාග්‍යතුන් වහන්සේට දැකලා ඒ කෙලෙස් වල ස්වභාවයන් තේරුම් අරගෙන ඒ කෙලෙස් ධර්මයන් දුරු කරන්නට අවශ්‍ය කරන නිවැරදිම හේතුව දකිමින් මේ හේතුව යොමු කරන්නට බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ විශේෂ වූ ඥානයක්. ඒක අනිත් ශ්‍රාවකයන්ට ඒ ඥානය ඇතිවන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට පමණයි මේ ඥානය ඇති වෙන්නේ. ඉතින් ඒ බවත් මේ තෙරුන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්න අහන්න උන්වහන්සේ යොමු වෙන්නේ උන්වහන්සේ දන්න කාරණාම බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඇයි මේ දන්න කාරණාම විමසන්නේ? දන්න කාරණා නොදන්නා විදිහට විමසන්නේ අර ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට අනුග්‍රහයක් පිණිස. මේ ශාසනයේ පින්වත්නි ප්‍රශ්න අහන ක්‍රම කිහිපයක් තියෙනවා. අරමුණු අනුව මේ ප්‍රශ්න විසඳ වෙනස් වෙනවා. එකක් තමයි දන්නා දේ ප්‍රශ්න කරලා ඒ දේ තව වැඩිහිටි ගරු කටයුතු තුමන් වහන්සේ නමත් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ ඒ උත්තරය ඒක නිවැරදිම දෙයක් බව ඒ වගේම ඒ උත්තරය සාධාරණ දෙයක් බවට තහවුරු කරනවා. තවත් ප්‍රශ්න ඇසීමේ ක්‍රමයක් තියෙනවා. ප්‍රශ්නෝත්තර විදිහට එක බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. දැන් මහන්නි කුසලය කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ කුසලයේ පිළිබඳව දේශනා කරනවා. ඊළඟට තවත් වෙනවා මේ නොදැන ඇසීමේ ප්‍රශ්න නොදැන දැන ගැනීම සඳහා එන්නේ වගේ දෙයක් ඒ වගේ ක්‍රමවේද මේ ප්‍රශ්න ඇසීම තුළ තියෙන අරමුණුත් එක්ක. මේ මහරහතන් වහන්සේ නම පංච උපාදානස්කන්ධය පිළිබඳ හොඳටම දන්නවා. උන්වහන්සේ හොඳටම දැනගෙනත් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්න තමන්ගේ ශිෂ්‍ය පිරිසට අනුග්‍රහයක් වෙනස. ඉතින් උන්වහන්සේ වැඩම කළා වන්දනා කරලා එකක් පස්සෙ ඉඳගෙන උන්වහන්සේ නැගිටලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්න අවසරද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රශ්න අහන්න අවසරයි. නමුත් ඉන්න තැන වැඩ ඉඳගෙනම ප්‍රශ්න අහන්න. ඒ කියන්නේ වැඩ හිටපු ආසනෙ ඉඳගෙනම ප්‍රශ්න අහන්න. එහෙම කියන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි උන්වහන්සේ නැගිටලා ප්‍රශ්න අහුවොත් ගෝලියොත් නැගිටිනවා. ගුරුවරයාට දෙන ගෞරවයෙන් හින්දා. අනිත් එක තමයි ධර්ම ගෞරවය රැකෙන විදිහට ඒ ප්‍රශ්නය යොමු කිරීමක් සිද්ධ විය යුතු හින්දා. මේ වෙලාවේ උන්වහන්සේ හිතපු වාසනයෙම වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් පින්වත්නි පංච පාදානස්කන්ධය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් විමසනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පංච උපාදානස්කන්ධය රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය විදිහට අපි අසලා තිනෝ දැනගෙන තියෙනවා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධය මේට වඩා යමක් තියෙනවද එහෙම නැත්නම් මේ ටිකමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඔව් එවත්නි පංචස්කන්ධය කියන්නේ ওই ටික තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ උපාදාන ස්කන්ධය තමයි පංචස්කන්ධය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඒ වෙලාවේ පින්වත්නි නැවතත් උන්වහන්සේ අහනවා ස්වාමීනි එහෙමනම් මේ පංච උපාදානස්කන්ධයට හේතුව මොකක්ද? පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීමට හේතුව මොකක්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා රත්නේ පංච උපාදානස්කන්ධයේ පහළවීමට හේතුව තමයි ඡන්ද රාගය කියන්නේ ඇලීම, තණ්හාව, තෘෂ්ණාව. මේ ඇලීම තමයි පංච උපාදානස්කන්ධයේ පහළ වීමට හේතුව කියලා දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ නැවතත් භාගතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ පංච උපාදානස්කන්ධය සහ උපාදානය අතර ගත්තොත් උපාදානය වෙනම ඇති වෙන දෙයක්ද එහෙම නැත්නම් උපාදානය පංචස්කන්ධය තුලම ඇති වෙන දෙයක්ද වෙන වෙනම ඇති වෙනවද උපාදානය පංචස්කන්ධයෙන් බාහිරව ඇති වෙන දෙයක්ද එහෙම නැත්නම් පංචස්කන්ධය තුලම ඇති වෙන දෙයක්ද බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඇවත්නි මේ පංච උපාදානස්කන්ධය ඒ උපාදානය කියන්නේ වෙනම පංච උපාදානස්කන්ධයෙන් බැහැර ඇති වෙන දෙයක් නෙවෙයි. ඒ විද්‍යාමාන වෙන දෙයක් නෙවෙයි. උපාදානය ඇති වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය තුලමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උපාදානය කියලා කියන්නේ මමය මගේ කියලා දැඩිව අල්ලා ගැනීම. දැඩිව ග්‍රහණය කර ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ තෘෂ්ණාව පංච උපාදානස්කන්ධයන් කෙරෙහි වෙනස්කමක් තියනවාද? පංච උපාදානස්කන්ධයන්හි වෙනසක් තෘෂ්ණාව තුන තියනවාද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එවත්නි ඔව් පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ වෙනසක් තියෙනවා. දැන් පින්වතුන්ට එහෙම කිව්වහම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. තණ්හාව කියන්නේ තණ්හාවටමයි. තණ්හාව කොහොමද වෙනස් වෙන්නේ කියලා අදහසක් එන්න පුළුවන්. ඒ වෙනස් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් රූපය කෙරෙහි ඇලීම ඇති කරගෙන අනාගතයේ මට රූපය ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා. දැන් අනාගත භවයක් අපේක්ෂා කරනවා. අනාගත රූපයක් ලැබේවා කියලා ඇලෙනවා. ආශාව ඇති කර ගන්නවා. ඒකට කියනවා රූපය කෙරෙහි පවතිනා වූ උපාදානය. තවත් කෙනෙකුට වේදනාව කෙරෙහි උපාදානයක් ඇති වෙනවා. අස්වල් වේදනාව වෙදෙන්න, අස්වල් වේදනාවල් ඇසුරු කරන්න. ඒ වගේ ආසාවක්, තෘෂ්ණාවක් ඇති වෙන එකට කියනවා වේදනාවට අදාළ වූ තෘෂ්ණාව. වේදනාව කෙරෙහි ඇතිවන බැඳීම තණ්හාව. ඊළඟට තව කෙනෙක්ට මොකද වෙන්නේ? හඳුනා ගැනීම කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. අන්න ඒකත් සංඥාවෙන් යුතු වුණු සංඥාව කෙරෙහි පවත්නා වූ තණ්හාවක්. තවත් අයට සංස්කාරයන් කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. අනේක සංස්කාර කෙරෙහි වූ තණ්හාවක්. ඒ වගේම විඥානය කෙරෙහි පවතින තණ්හාවක්. විඥාණය කෙරෙහි පවතිනා වූ තණ්හාවක්. මේ මේ එකින් එක එකින් එක අපි දැනගෙන කරන දේවලුත් නෙවෙයි. දැන් මෙහෙම කිව්වහම ඒකට හිතෙන්න පුළුවන් මම රූපය කෙරෙහි තණ්හාවක් තියෙනවද? මම විඥාණය කෙරෙහි තණ්හාවක් ඇති කරගෙන තියෙනවද? මම වේදනාව කෙරෙහි තණ්හාවක් බෙද වෙන මෙහෙම එකක් තියෙනවද? එහෙම අදහසක් වෙන්න පුළුවන් පින්වත්නි. මේ එකක්වත් අපේ දැනුවත්ව සිද්ධ වෙන දේවල් නෙවෙයි බොහෝ විට. සමහර වෙලාවට අපේ අපේක්ෂාව ඊළඟ ජීවිතයක සපවත් ඉපදීම. උදාහරණයක් විදිහට අපි ගමු දෙවියෙක් වෙලා ඉපදෙනවා කියලා. දෙවියෙක් වෙලා ඉපදෙන්න යම් කෙනෙක් කැමති නම් අනේ එතනම පින්වත් නොවේ කියන උපාදානස්කන්ධ පහ කෙරෙහි ඒ ඒ රූපය කෙරෙහි ඒ විඳීම් කෙරෙහි ඒ වගේම ඒ තුල පවතින සංඥාවන් කෙරෙහි හඳුනා ගැනීම කෙරෙහි ඒ තුල ගොඩන ගන්නා වූ සංස්කාරයන් කෙරෙහි ඒ වගේ විඥානයන් කෙරෙහි සිත් කෙරෙහි අනිවාර්යයෙන්ම ඇලීමක් බැඳීමක් තෘෂ්ණාවක් පවතිනවා මේ සියුම්ම ගත්තාම භවයක් කෙරෙහි අපිට ඇලීමක් තියනවා කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහිම අපිට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ උපාදානස්කන්ධයන් කෙරෙහි වෙන වෙනමම අපිට ඇලීමක් තියෙනවා. ඒක අපට ඝණයක් විදිහට පේනුනත් ඒ තුළ ඇති විඳීම් ඒ තුළ ඇති සැප විඳීම් ඒ තුළ ඇති සංස්කාරයන් මේ හැම දෙයක්ම ගත්තාම තෘෂ්ණාව පින්වත්නි ඒ ස්කන්ධයන් කෙරෙහි විවිධත්වයක් පවතිනවා. තෘෂ්ණාව එකයි. හැබැයි තෘෂ්ණාව අරවත් එක්ක ගත්තාම විවිධත්වයක් දක්වනවා. ඒක හරියට අපි ගින්නක් ඇවිලුවොත් අපි ඒ ගින්නට කියනවා පොදුවේ ගින්න කොහොමත් ගින්නමයි. ගින්න කොහොමත් ගින්නමයි. ගින්න කරන්නේ පුලුස්සන එක. හැබැයි අපිට පුළුවන් නමක් දෙන්න. මොන වගේ නමක්ද? ඒ ගින්න ඇවිලෙන ද්‍රව්‍යයට අනුකූල වූ නමක් දෙන්න පුළුවන්. කොළ එකතු කරලා යම්කිසි ගින්නක් හටගත්තොත් අපිට කියන්න පුළුවන් කොළ ගින්න කියලා. යම්කිසි විදිහකින් ගෑස් වලින් යම්කිසි ගින්නක් නිපදු වුණා නම් අපිට ඒකට කියන්න පුළුවන් ගෑස් ගින්න කියලා. එහෙමත් නැත්නම් වෙනත් හේතුවක් නිසා යම් ගින්නක් හටගත්තා නම් ඒ හේතුප්‍රත්‍ය මූලික කරගෙන අපිට ඒ ගින්නට නමක් දෙන්න පුළුවන්. ආසවල් ගින්න එකත් ලැබු ගින්න කියනවා. එහෙම කියනවනේ. අන්න ඒ වගේ ගින්න ගින්න වුණාට ආශ්‍රය කරන ධර්මයට අනුකූලව ඒ ගින්නේ විවිධත්වයක් දකිනවා. විවිධත්වයක් පැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාරණා මෙතෙන්දී පැහැදිලි කරනවා. ඊළඟට පින්වත්නි ඒ මහරහතන් වහන්සේ විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොපමණකින් ස්කන්ධයන්ට ස්කන්ධ කියලා කියනවද මේ ස්කන්ධයන්ට ඇයි ස්කන්ධ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයන්ට ඇයි මේ ස්කන්ධ කියලා කියන්නේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරනවා ඉන්වත්නේ ස්කන්ධය කියලා කියන්නේ ගොඩට සමූහයට ස්කන්ධය කියලා කියන්නේ ඒ අර්ථයෙන් උදාහරණයක් ගත්තොත් අපි පස්කන්ධය කියලා කියනවා පස්කන්ධය කියලා කියන්නේ අපි පස් ගොඩක් තියෙන හින්දා ඒ වගේම සමහරලාට අපි කියනවා වැලි කන්දය කියලා එතන වැලි කන්ද කියලා කියන්නේ වැලි ගොඩක් තියෙන හින්දා. ඒ වගේ යම්කිසි විදිහකින් යම්කිසි දෙයක ගොඩක් පවතිනවා නම් සමූහයක් පවතිනවා නම් ආන්න ඒකට කියනවා ස්කන්ධ කියලා. අන්න ඒ වගේ තමයි පින්වත්නි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේ හැම එකකට එකක් ගත්තොත් තනි ධර්මයක් නෙවෙයි ඒ තුළ සංයුතියෙන් ගොඩාක් තියෙනවා බොහොමයක් තියෙනවා රූපය කියන එක නිකන් කියන්නේ රූපස්කන්ධය කියලායි කියන්නේ ඒ කියන්නේ රූප ගොඩ කියන එකයි කියන්නේ රූපය ධර්මයේ 28 ආකාරයකට බෙදෙනවා රූපය. එතකොට ඒ රූපය ගත්තත් අපේ ශරීරය ගත්තොත් එහෙම අපේ එක ඉන්ද්‍රියක් ගත්තත් ඒ ඉන්ද්‍රිය තුලත් රූප ගොඩක් පවතිනවා දැන් කෙස් ගහක් ගත්තොත් අපිට ඒ කෙස් ගහ තුලත් රූප ගොඩක එකතුවක් තමයි දකින්න තියෙන්නේ කඩ කඩා කඩ කඩා බෙද බෙදා බෙද බෙදා බැලුවහම අපට ඒ සංයුතයින් ටික හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ලෝකේ පරමාණුවනේ අපි සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ දැන් නම් ඒක වෙනස් වෙලා පරමාණුවනේ කුඩාම ඒකකයේ විදිහට දකින්නේ. නමුත් පරමාණුව තුලත් ඒ කියන්නේ රූපස්කන්ධයක් නේ. ඒ තුලත් තව ස්කන්ධ බොහොමයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූප ගොඩට අපි එහෙම මතක තියාගමු. රූප ගොඩකට තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. ඊළඟට වේදනා ගොඩකට තමයි සමූහයකට තමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. වේදනාව ගත්තොත් සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා. ඊට අමතරව ගත්තොත් පින්වත්නි මේ වේදනාව 108 ආකාරයකට බෙදනවා ඒක සියාකාකාරයකට මේ බෙදන වේදනා සමූහයට කියනවා වේදනා ස්කන්ධ කියලා ඊළඟට සංඥා ස්කන්ධ සංඥාව කියලා කියන්නේ චෛතසික 52 අතර පවතිනා වූ ඒ චෛතසික ධර්මයක් මේ චෛතසිකයක් තනිව නෙවෙයි සකස් වෙන්නේ සමූහ බොහොමයක එකතු වීම මතයි. එනිසා සංඥාවට සංඥා ස්කන්ධ කියලා කියනවා. සංඛාර කියලා කියන්නේ වේදනාව සහ සංඥා කියන චෛතසික ධර්ම දෙක හැරුණ විට පවතිනා වූ ඊතුරු චෛතසික 50ටම කියනවා අපි සංස්කාර කියයි. සංස්කාර ගොඩක් සංස්කාර කියන එක එකක් විදිහට දකින්න බෑ හඳුන්වන්න බෑ. සංස්කාර කණ්ඩක් සංස්කාර ගොඩක් නිසා තමයි සංස්කාර වලට සංස්කාර ස්කන්ධ කියලා කියන්නේ. ඊළඟ විඥානයත් එහෙමමයි. විඥානයත් පින්වත්නි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඒ වගේ සිත් 89ක් අපේ ධර්මය තුල අභිධර්මය තුල විස්තර කරනවා අන්නේ සිත් 89 තමයි කැටියෙන් ගත්තොත් සිත් 89ක් විස්තර කරනවා අන්නේ සිත් 89ට කියනවා විඥාන ඛණ්ඩ කියන කියන්නේ සිත් ගොඩ ස්කන්ධය කියලා කියන සමූහය ගොඩක් යම් තැනක පවතිනවා නම් ඒකට කියනවා ස්කන්ධ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් පින්වත්නි දේශනා කරනවා අතීත වුණ අනාගත වුණ වර්තමානයේ වූ එවැගේම තමන් කෙරෙහි වූ අනුන් කෙරෙහි වූ මහත් වූ හෝ සිම් වූ හෝ ලාමක වූ හෝ ප්‍රණීත වූ හෝ දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි විදිහේ රූප තියෙනවා නම් අනේ ඒ සමූහයට කියන රූපස්කන්ධය කියලා. ඒ විදිහටම අතීත අනාගත වර්තමාන දුර ළඟ ප්‍රනීත අප අපහනීත මේ ආදී වශයෙන් පවතිනා වූ වේදනා සමූහයක් තියෙනවා නම් අන්න ඒකද කියන වේදනා ඛණ්ඩය කියලා. ඒ විදිහටම සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධය ස්කන්ධ කියලා ගොඩක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඊළඟට මේ මහරහතන් වහන්සේ විමසනවා ස්වාමීනි මේ රූපස්කන්ධයට මේ වේදනාස්කන්ධයට මේ සංඥාවට මේ සංඛාරයට මේ විඥාණයට හේතුව මොකක්ද? ප්‍රත්‍ය මොකක්ද? මේ හේතු මොනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඇවත්නි මේ රූපයට හේතුව වෙන්නේ සතර මහා ධාතු. දැන් ඔය පින්තුන් දන්නවා මේ ලෝකයේ අපි කොටස් හතරකට බෙදුවොත් කොටස් හතරකට බෙදුවොත් උපාදාය රූප හැර උපාදාය රූපත් අයිති වෙන්නේ මේකෙන් සතර මහා භූත යටතටමයි ඒතම එහිම බෙදීමේ අවස්ථාවක් මේ ලෝකයේ සතර මහා භූත ගත්තොත් එහෙම පඨවි ආපෝ තේජෝ වායෝ මෙන්න මේ හතර මේ එකකටවත් මනුෂ්‍ය ඒ වගේම තිරිසන් අනෙක් සත්ත්ව ඒ වගේම කාන්තා පිරිමි ඇඳපතු මේස මේ කිසිම දෙයක බෙදීමක් ඒ කිසිම විවිධත්වයක් මේ හතර අනුකූලව ගත්තොත් අපට පණවන්නට පුළුවන් කමක් නැහැ. මොකද කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඇඳක් වුණත් පුටුවක් වුණත් මෙන්න මේ සංයුතින් හතරෙන් තමයි පවතින්නේ. ඉතින් ඉහළ දෙයක් නැහැ. උපාදාය රූපයන් වලදී තමයි මේ බෙදීම එක ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ඇඳක්ද මේ පුතු වගේ වගේ යම්කිසි විදිහේ අපට හඳුනා ගැනීමක් ලැබෙන්නේ එතනින් ඇතුළට. ඒ බැදීම වලට අනුකූලව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුකූලව කින්වත් අපට පේන්නේ මේ සතර මහා භූත යටතේ පවතින වන්න ගන්ධ රස ඕජා යම්කිසි රූපයක පවතින ස්වභාවයන් ඒක ධර්මතාවයන් අටක් විදිහට තමයි ඒක දක්වන්නේ. එතකොට වර්ණය රූපය පමණයි අපිට පේන්නේ. ඒක තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඕනෙම රූපයක. එතනින් එහාට දෙයක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපයට හේතුව ප්‍රත්‍ය වෙන්නේ සතර මහා ධාතු. මේ සතර මහා ධාතුන් තමයි ඒට හේතුව කියලා පෙන්වලා දෙනවා. ඊළඟට වේදනාවට හේතුව බවට පත් වෙන්නේ පස්ස චෛතසිකය. එතකොට මේ පස්සය නැත්නම් මේ චෛතසිකය නැත්නම් කවදාකවත් වේදනාවක් හටගන්නේ නැහැ. පස්ස චෛතසිකයේ පැවතුනොත් තමයි වේදනාව සකස් වෙන්නේ. ඒකට හේතුවක් බවට ඒකට ප්‍රත්‍ය වෙන්නේ පස්ස චෛතසිකය. ඊළඟට සංඥාවටත් ඒ වගේම සංඛාරයන් වලටත් හේතුව ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශ එවත් පස්ස චෛතසිකය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒත් එක්කම පින්වත්නි විඥාණයට හේතුව නාම රූප බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ප්‍රතිසන්දි විඥානයේ නිසා පින්වත්නි කර්මජ රූපයේ කර්මජ රූප සමතිසක් පහළ වෙනවා. කර්මජ රූප සමතිසක් පහළ වෙනවා. එතකොට විඥාණයට රූපයත් එවැගේම නාමයක් ප්‍රත්‍ය වෙනවා නාම රූපයන් වලට විඥාණය ප්‍රත්‍ය වෙනවා. ඕනවුන්ට ඕනවුන් ප්‍රත්‍ය භාවයකට ප්‍රත්‍යෝත්පන්න ස්වභාවයකට පත් වෙනවා. ඒ සසංයෝගයන් මත තමයි මේ කියන විඥාණය පහළ වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ මහරහතන් වහන්සේ විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ කොහොමද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මේ ටික අපි හොඳට හිතට ගන්න ඕනේ. මම ඉන්නේ කොතනද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ආශ්‍රිතව පෘතජ්ජනයා. ඒ කියන්නේ ධර්මය අහන්නේ නැති, යෝනිසෝ මනසිකාරයේ නැති පුද්ගලයා ආර්යයන් නොදුටුවේ ආර්යයන් නොදකින කියන්නේ තෙරුවන් නොදකින සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් ඒ විතරක් නෙවෙයි මහා සංඝයා නොදුටු නොදැක්ක ආර්ය ධර්මයේහි අදක්ෂ වුණ මේ ධර්මයේ වැටහෙන්නත් වටහා ගන්නත් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒ දක්ෂතාවය නැත්තම් පින්වත්නි අපිට ධර්මය වුණත් වටහා ගන්න පුළුවන් කමක් නැහැ. අපිට යම යම් අවස්ථාවල ඇහිලා තියෙනවා සමහර අය කියලා තියෙනවා අපිට නම් ඔය ගැඹුරු බණ ඒ වේදනා ස්කන්ධ පිළිබඳ ඒවට නම් අපිට අහන්න බෑ ඒව අපිට තේරුම් ගන්නවත් බෑ තේරෙන්නෙත් නෑ ඉතින් ඒ නිසා අපි නම් පුළුවන් විදිහට මොකක් හරි බණක් අහලා අනුන්ට කරදරයක් නොවේ ජීවත් වෙනවා කියලා. එහෙම කවදාකවත් පින්වත්නි හිතන්න එපා. එහෙම හිතුවොත් සංසාරේ අනිවාර්යයෙන්ම අපිට නැවත නැවත මැරෙමින් ඉපදෙමින් දුක් විඳින්මින් තමයි යන්න වෙන්නේ. අදත් මේ දුක් විඳින්නේ අතීතෙ උහුම හිතපු නිසා. අදක්ෂ භාවය කියන එක පින්වත්නි අපිට නැති කරගන්න පුළුවන්. මේ ධර්මයේ කියන්නේ මේ පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ ධර්මයේ කියන්නේ පැහැදිලිවම අපේ ගමන් මාර්ගය ලෝකය යන මාර්ගයෙන් විරුද්ධ පැත්තට යෑමක්. ඒතර එතකොට අපිට ලෝකය යන විදිහටම අන්‍යයා හිතන චින්තන රටාවට අනුවම අනුගේ සිතුම් පැතුම් එක්කම මේක ගලප ගලප බලන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගලප ගලප බලන්න යම් කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම් ඒ කෙනාට කවදාකවත් ධර්මය මුණ ගැහෙන්නේ නැහැ. මොකද ලෝකේ යන්නේම රාග, දේශ, මෝහයන් එක්ක. අපි යන්නේ විරාග, අද්වේෂ, සමෝහත් එක්ක. ඒ නිසා එතනින්ම අපිට පැහැදිලි වෙනවා අපි දැකිය යුතු ආකාරය සහ අපි කොහොමද ධර්මයේ කෙරෙහි දක්ෂභාවය ඇති කරගන්නේ කියලා. ඇත්තටම මේක දක්ෂභාවයක්. ධර්මයේ කෙරෙහි අදක්ෂ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියලා. ඊළඟ එක තමයි තමන්ට මේ සක්කාය දිට්ඨිය පිළිබඳ අවබෝධයක් නැතිනම් ඒකත් පසුබෑමකට ලක් වෙන්න එපා උත්සාහවන්ත වෙලා මේ ධර්මයේ කෙරේ දක්ෂභාවය ඇති කරගන්න. මොකද ශීලාදී ගුණධර්මයන් ජීවිතයට ඇති කරගත්තාම අපට පුදුමාකාර විදිහේ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආර්ය ධර්මයේහි අවිනීත ඒ කියන්නේ ධර්මයේ හික්මීමක් නැති ඒ වගේම සත්පුරුෂයන් නොදුටු සත්පුරුෂ ධර්මයේහි අදක්ෂ වුණු ඒ පුද්ගලයන්ට තමයි මේ වගේ දෘෂ්ටි උපදින්නේ මොකක්ද මේ සක්කාය දිට්ඨිය රූපය ආත්මය කියලා හිතනවා රූපේ ආත්මය කියලා හිතවා කිව්වහම අපේ මේ ශරීරයයි ආත්මය කියන එකක් කියලා හිතනවා. ආත්මේ රූපය කියලා හිතනවා. මේ ශරීරයයි ආත්මය මේ දෙකම එකට පවතින එකක් කියලා හිතනවා. ආත්මයෙහි රූපය තියෙනවා කියලා හිතන කියන ආත්මය ඇතුලේ රූපය පවතිනවා. මල වටකර සුවඳ පවතිනවා වගේ මේ ශරීරයේ මේ රූපය වට කරගෙන ආත්මයක් පවතිනවා කියන හැඟීම තියෙනවා. එතකොට මේක හැංගීමක් කිව්වත් නිවැරදි ඒක හැංගීමක්ම තමයි. ඊළඟට තමයි රූපය ඇතුලේ නිකන් කරඬුවක් ඇතුලේ මණිකක් තියෙනා වගේ මේ රූපය ඇතුලේ ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් තියෙනවානේ. ඒ වගේ අයට සක්කාය දිට්ඨිය ඇති වෙනවා. ඊළඟට පින්වත්නි වේදනාව කෙරෙහිත් එහෙමයි වේදනාව ආත්මය විදිහට දකිනවා ආත්මයේ වේදනාව විදිහට දකිනවා වේදනාව ඇතුලේ ආත්මය තියෙනවා කියලා හිතනවා ආත්මය ඇතුලේ වේදනාව තියෙනවා කියලා හිතනවා ওই විදිහටම සංඥා සංකාර විඥාන මෙන්න මේ කියන උපාදානස්කන්ධයන් කෙරෙහි වැරදි මෙනෙහි කිරීම අනුව ධර්මයේහි අකෝවිදභාවය නිසා ධර්මයේ කෙරෙහි දර්ශතාවයක් ඇති නොකර ගැනීම නිසා සක්කාය දිට්ඨිය ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට පින්වත්නි මේ මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සක්කාය දිට්ඨිය ඇති නොවෙන්නේ කොහොමද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ජන ධර්මය අහන ධර්මයේ නිතර ශ්‍රවණය කරන ආර්යයන් දුටුවේ ආර්යයන් දකින ආර්ය ධර්මයට නිපුණ වූවේ කියන ආර්ය ධර්මයට දක්ෂ වුණ කෙනෙක් මේ දක්ෂ භාවය කියලා කියන්නේ පින්වත්නි දැනුම විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් හිතනවා මේ ආර්ය භාවයේ කෙරෙහි මේ ධර්මයේ කෙරෙහි දක්ෂභාවයක් ඇති කරගන්නවා කියන්නේ ධර්මයේ පිළිබඳව යම්කිසි විදිහේ දැනුමක් ලබා ගන්නවා කියන එක. දැනුමකුත් අත්‍යවශ්‍යයි නැත්තේ නැහැ. හැබැයි දැනුමත් එක්කම අපිට තියෙන්න ඕනේ ධර්මානුකූලව ජීවිතය සකස් කරගන්නට. ජීවිතය ධර්මානුකූල වෙන්න ඕනේ. ඒකයි ධර්ම අවබෝධය කියලා කියන්නේ හිතන පතන විදිය, ක්‍රියා කරන විදිය මේ හැම තැනදම පින්වත්නි ධර්මය කෙරෙහි දක්ෂතාවයේ තියෙන කෙනා බොහෝමත්ම සුසංයමයෙන් කටයුතු කරනවා. බොහෝ අය ධර්මය කෙරෙහි දක්ෂභාවය කියලා අර දැනුම මත පමණක් පදනම් වෙලා ඉන්න අය ඒ ධර්මයේම නිසා තමන්ගේ විනාශය ඇති කරගන්නවා. ඒ නිසා අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ කෙරෙහි දක්ෂ කෙනා කියලා කියන්නේ ධර්මානුකූල වූ ජීවිතයක් ගත කරන කෙනා දහම් අවබෝධයක් ඇතිව ආර්ය ධර්මයේ සුවිනීත බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒක විනීත භාවයක් තියෙන්න ඕනේ. කීකරු බවක් තියෙන්න ඕනේ. ධර්මයට අපිට කීකරු බවක් තියෙන්න ඕනේ. ඒ කීකරු භාවය නැත්නම් අපිට ධර්මයේ පින්වත්නි කොහොමදවත් අවබෝධ කරගන්න බෑ. මොකද අපි අපේ දෘෂ්ටියෙන් එක්ක ධර්මයේ ගලපන්න යන අවස්ථා තියෙනවා. ධර්මයේ කෙරේ තර්ක විතර්ක ඇති කරගන්න අවස්ථා තියෙනවා. ඒ නිසා අපි පාලනයක් ඇතුව මම නෙවෙයි බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල දන්නේ. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේව ඉස්මතු කරගන්න දක්ෂභාවයක් ඇති කරගන්න ඕනේ. ඒකත් හැකියාවක්. අනෙක් ධර්මයේ කෙරෙහි කීකරු අයට නැත්තම් පින්වත්නි සක්කාය දිට්ඨිය නැති කරන්න කියලා ධර්ම ඉගෙනගෙන සමහර වෙලාවට තියෙන සක්කාය දිට්ඨියත් වැඩි කරගෙන ඊට තවත් මාන්නයක් ඇති කරගෙන ජීවිතය වැරදි පැත්තට යොමු කරගන්න පුළුවන්. මෙතෙන්දි කියන ධර්මයේ කෙරෙහි අපි විනීත වෙන්න ඕනේ පින්වත්නි. ධර්මයේ කෙරෙහි අපි හික්මෙන්න ඕනේ. කීකරු භාවයක් ඇති කරගන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට ධර්මයේ උනත් පිහිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ධර්ම සත්පුරුෂයන් දකින සත්පුරුෂ ධර්මයට නිපුණ වුණ සත්පුරුෂ ධර්මයේ සවිනීත වුණ ඒ පුද්ගලයා මොකද කරන්නේ? රූපය ආත්මයක් වශයෙන් දකින්නේ නැහැ. රූපය ආත්මයක් විදිහට දකින්නේ නැහැ. එතකොට ආත්මයක් රූපයක් විදිහට දකින්නෙත් නැහැ. ආත්මයක් මත රූපයක් දකින්නෙත් නැහැ. රූපයක් මත ඇතුලේ ආත්මයක් දකින්නෙත් නැහැ. ඒ දකින්ද එසේ නොදකින්ද අවබෝධ කරගන්න එහෙම දකිනවා කියන එක ලේසියි කියලා හිතන්නත් එපා. දැනුම තිබ්බ ඵලියට ඒක අපි කිවිම දකින්න බෑ. ඒකට කාලයක් තිස්සේ විමසීමක් තියෙන්න ඕනේ. මොකක්ද ඒකට කරන්න ඕනේ? විදර්ශනාව වඩන්න ඕනේ. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින්නට අපේ නුවණ මෙහෙවන්නට ඕනේ. එතකොට තමයි අපිට අහු වෙන්නේ අපිට ප්‍රත්‍යක්ෂයෙන් අත් දකින්නත් විඳින්න පුළුවන්කම තියෙන්නේ රූපයක් තුල පවතින අනාත්ම ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය ඒකේ ආත්ම ස්වභාවයක් ගන්න බැරිකම. එතකොට තමයි හොඳටම ප්‍රකට වෙන්නේ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න රූපය කෙරෙහි ඒ විදිහට වැරදි මෙනෙහි කිරීම ඇති කරගන්නේ නැති කෙනා වේදනාව ආත්මයක් විදිහට දකින්නේ නැති කෙනා ආත්මය වේදනාවක් විදිහට දකින්නේ නැති කෙනා ආත්මය වේදනාවයි කියලා දකින්නේ නැති කෙනා ඒ වගේම ආත්මය තුළ වේදනාවක් පවතිනවා කියලා දකින්නේ නැති කෙනා වේදනාව තුළ ආත්මයක් පවතිනවා කියලා දකින්නේ නැති කෙනා සහ අනිකුත් ඒ විදිහටම සංඥා සංඛාර විඥානයන් කෙරෙහිද සතර ආකාර වූ සක්කාය දිට්ඨිය බැහැර කරලා දුරු කරලා අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්න කෙනා තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පින්වත්නි මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි රූපෙහි ආස්වාදය මොකක්ද? ආදීනවේ මොකක්ද? නිස්සරණය මොකක්ද? වේදනාවේ ආස්වාදය ආදීනවේ නිස්සරණය මොකක්ද? සංඥාවේ ආස්වාදය ආදීනවේ නිස්සරණය මොකක්ද? සංකාරයේ විඥානයේ ආස්වාදය නිස්සරණය ආදීනවේ මොකද්ද අනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන රූපේ නිසා යම් සපතක් විඳිනවා නම් සොම්නසක් විඳිනවා නම් අනේ ඒක තමයි ආස්වාදය කියලා කියන්නේ දැන් පින්වත්නි රූපයක් නිසා අපි ශාරීරියම නිසා හෝ බාහිර රූපයක් නිසා සතුටක් විඳිනවා නම් ඒක ඇත්තටම ආස්වාදයක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ආස්වාදයක් නැහැ කියන්නේ ආස්වාදය තමයි අර බලු පැටියා මස් කට්ට හපනවා කියන එකකින් ආස්වාදයක් ලබනවා. මේ ආස්වාදය කියලා ලබන්නේ මොකද්ද? දුකක්. මේ ලෝකේ දුකක් නැති තැනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දුකක් නැතිනම් දේශනා කරන්නේ මේ ලෝකේ දුක මතමයි පවතින්නේ. හැබැයි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය හරියට අර බල්ලු පැටියා මස් කට්ට හපා කරනවා වගේ මිනිස්සු ආස්වාදයේ කිය කියා සතුටක් කිය කියා එකතු කරගන්නේ සහ ඉන්නේ දුක් ගොඩක් උඩ. අන ආස්වාදයක් තියෙනවා. ආස්වාදයේ තමයි රූපය නිසා ඇතිවෙනා වූ ඒ සොම්නස. ඒ වගේම මේ රූපයේ යම් කිසි විදිහකින් ආදීනවයක් තියෙනවා නම් ඒක තමයි අනිත්‍ය ස්වභාවය. ඒ වගේම ඒ රූපයේහි ඒ ආදීනවය ඒ දකිමින් යම් කිසි විදිහකින් ඒ ඡන්ද රාගයෙන් මිදෙනවද අන්න එතන තමයි රූපයේ තියෙන නිස්සරණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වේදනාවත් එහෙමයි, සංඥාවත් එහෙමයි, සංකාරත් එහෙමයි, විඥානත් එහෙමයි. ඒ කියන්නේ ඒ තුළ ඇති ආස්වාදය, ඒතර සතර සොම්නස කියන ආස්වාදය, ඒ තුළ තියෙන අනිත්‍ය ලක්ෂණය නිසා ඇතිවන ස්වභාවයද කියනවා ආදීනවය ඒ හැම දෙයක් කෙරෙහි නැති ඡන්ද රාගය දුරු කිරීමද කියනවා මේ සරණේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මේ මෙන්න මේ ආකාරයට කියපු ඒ දේශනාවට අනුකූල වූ මේ ආස්වාදයේ නිස්සරණය මේ හැම දෙයක් කෙරෙහිම මේ මම කෙරෙහි ඒ වගේම මේ මා කෙරෙහි කියන මමය මගේ කියන මෙන්න මේ සෑම දෙයක් කෙරෙහිම පවතිනා වූ ඒ අස්මිමානය එහෙම නැත්නම් මානානුසය දුරු කරන්නේ මේ තෘෂ්ණාව දුරු කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේහි ආධ්‍යාත්මික වූ, බාහිර වූ, ඕදාරික වූ, සූක්ෂම වූ, හේන වූ, ප්‍රනීත වූ, අතීත අනාගත ප්‍රත්‍යুৎপন্ন වූ යම් රූපයක් තියෙනවා නම් අන්නේ රූපේ හෝ ඒ රූපයක් පවතිනවා නම් අන්නේ හැම රූපයක් කියලා මම නොවේ මගේ නෙවේ කියලා අත්දකින්න ඒ කෙනා උත්සාහවන්ත වෙනවා. එන මගේම වේ කියලා අනාත්ම වූ ලක්ෂණයෙන් එයා දකින්න උත්සාහවන්ත වෙනවා. වේදනාවෙත් එහෙමයි මම නෙවෙයි මගේ නෙවෙයි විදිහට දකිනවා. සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම මම නෙවෙයි මගේ නෙවෙයි අනාත්ම ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්නට තමන්ගේ නුවණ මෙහෙවනවා. අන්න ඒ කෙනාට ඔන්න ඔය කියන මානානුසය දුරු කරන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, ඒ වෙලාවේ එක හාමුදුරු කෙනෙකුට අදහසක් ඇති වුණා දැන් රූපයත් මගේ නෙවෙයි මම නෙවෙයි. වේදනාවත් මගේ නෙවෙයි මම නෙවෙයි සංඥා සංකාර විඥාන මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි. මේ පින්වතුන්ටුණත් එන්නේ හිතෙන්න පුළුවන්. එහෙමනම් දැන් මරුණට පස්සේ ඊළඟ භවයේ විපාකයක් දෙන්නේ කවුද? දැන් මම නෙවෙයි නම් මගේ නෙවෙයි නම් ආත්මයක් නැත්තම් පව් කරන අයට විපාක කොහෙන්ද? පින් කරන අයට විපාක කොහෙන්ද? අන්න ඒ වගේ අදහසක් ඇති වුණා. පින්වත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේ හිත දැකලා දෝෂාරෝපණය කරනවා. ඒ වික්ෂුන් වහන්සේට දෝෂාරෝපණයක් විදිහට මහණෙනි මෙන්න මේ කාරණාව විද්‍යමාන වෙන කාරණාවක්. මොකද්ද? මෙලව ඇතම් මෝග පුරුෂයෙක් අවිද්‍යාවෙන් යුක්ත වෙලා තෘෂ්ණාවට අධිපති වෙලා ඒ වගේම ශාස්ත්‍රු ශාසනය ඉක්මවා යනවා එවැනි වූ භික්ෂුවකට හිතෙන්න පුළුවන් මේ රූපය අනාත්මයි වේදනාව අනාත්මයි සංඥාව අනාත්මයි සංකාර විඥාන මේවා අනාත්මයි මේවා අනාත්ම නම් මේ කර්ම විපාකය සකස් වෙන්නේ කොහොමද කියලා. ඒකට අපිට හිතෙන්න පුළුවන් ඒක ඉතින් සාධාරණ ප්‍රශ්නයක් නේ කියලා. නමුත් පින්වත්නි හිතෙන්නත් හේතුව බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ පිළිබඳ විමසීමකින්වත් තොරව එසේ අදහස් ඇති කර ගැනීම. එනිසා ඒ කාරණාවන් කෙරේ ශ්‍රද්ධාව ඇති කරගෙන විතරක් නෙවෙයි විමසන්නට අපි උනන්දු වෙන්න උත්සාහවන්ත වෙන්න. එතකොට ආනාත්ම ස්වභාවය අපට වැටහෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා විසින් ඔබලාට මේ දහම් දේශනා කරන්නට යෙදුණා. මහණෙනි ඔබලා කුමක් කියලා හිතනවද? රූපය නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි රූපය අනිත්‍යයි. මහණෙනි යමක් අනිත්‍ය නම් ඒක දුකක්ද සුවයක්ද? ස්වාමීනි ඒක දුකක්. මහණෙනි මේ රූපය රූපයෙන් අනිත්‍ය දුක්ඛ විපරිණාම ස්වභාවය කියන පෙරළෙන ස්වභාවය තියෙනවා නම් ඒක මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න පුළුවන් ස්වාමීනි ගන්න බෑ දැන් පින්වත්නි රූපය මගේ නම් දැන් මගේ මේ රූපය අනිත්‍ය මේ වයසට යන එක ඔක අපි ගැඹුරු විදිහට ගත්තොත් චිත්තක්ෂණ 14ක සැරයක් වෙනස් වෙනේ රූප කලාප අපිට වෙනස් කරන්න පවත්වා ගන්න පුළුවන් කමක් තියෙන්න බෑය නේද අපිට වයස වෙන එක නවත්ත ගන්න බෑ. මහත් වෙන එක නවත්ත ගන්න බෑ. කෙට් වෙන එක නවත්ත ගන්න බෑ. ලෙඩ වෙන එක නවත්ත ගන්න බෑ. එකක්වත් කරගන්න බැරි අය හිත ලෙඩ වෙන එක නවත්ත ගන්න පුළුවන්ද? ඒකත් බෑනේ. මානසික වේදනා ඒවත් දුරු කරගන්න බෑනේ. මානසික සුඛයන් පවත්වා ගන්නවත් බෑනේ. මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණය දේශනා කරනවා. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ හැම දෙයක්ම මොකද්ද වෙන්නේ? අනිත්‍යයි. අනිත් කියන්නේ එතන දුකක් තියෙනවා. ඒ දුකක් තියෙනවා නම් එතන ආත්මයක් විදිහට ගන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අධ්‍යාත්මික වූද බාහිර වූද යම්කිසි අවදාරික වූද සූක්ෂම වූද හේන වූද ප්‍රණීත වූද ආතීත අනාගත ප්‍රත්‍යපන්න වූද යම්කිසි රූපයක් තියෙනවා නම් අන්න ඒ දුර වූ හෝ සමීප වූ හෝ ඒ රූපයක් පවතින නම් ඒ හැම රූපය මගේ නොවේ මගේ ආත්මය නොවේ වේදනාව සංඥාව සංකාරයත් මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ පංච උපාදානස්කන්ධය ඇති අනාත්ම ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරමින් දේශනා කරනවා ඊළඟට දේශනා කරනවා මහණෙනි මෙන්න මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකින ඒ මහන මේ රූපය කෙරෙහි කරකිරෙනවා වේදනාව කෙරෙහි කලකිරෙනවා සංඥාව කෙරෙහි කරකිරෙනවා සංස්කාරයන් කෙරෙහි කලකිරෙනවා විඥානය කෙරෙහි කරකිරෙනවා ඒ කලකිරීම හේතු කොටගෙන නොඇලීමටපත් වෙනවා විරාගයටපත් වෙනවා ඒක හේතු කොටගෙන හිත විමුක්ත වෙනවා ඒ රාගයෙන් මිදෙනවා ඒ තණ්හාවෙන් මිදෙනවා හිත මිදුනාට පස්සේ හිත මිදුන බව දන්නවා. ඒ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ඥානයක් Tamanට ඇති වෙන ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන්නේ ඒ හේතුඵල ධම දකින්න පුළුවන්කම Tamanට ලැබෙනවා. ඒ වගේම ජාතිය සීන කළා, බඹසර වැසීම කළා, කලියොත යමක් තියෙනවා නම් ඒ தත්ත්වයටපත් වුණා. ඒ தත්ත්වයටපත් වෙනවා. එනිසා අපි කාට වුණත් පින්වත්නි මේ සංසාරයෙන් නිදහස් වෙන නම් පින්වත්නි අපි සියලු දෙනාටම මේ උපාදානස්කන්ධයේ ඇති අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නටම වෙනවා. ඒකට කියන විදර්ශනාව කියලා. මේ ඇත්ත විමසන්නේ තුනොත් අපිට මොන දේ කළත් පින්වත්නි සසරෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ විරාගය ඇති වෙන්නේ, විදෝෂය ඇති වෙන්නේ, හිත විමුක්ත වෙන්නේ කෙලෙස් කර්මයන්ගෙන්, උපාදානස්කන්ධයන් කෙරෙහි ඒ ත්‍රිලක්ෂණ අවබෝධය ඇති කරගත්තාට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයේ දේශනා කළාට පස්සේ සතුටු සිත් ඇති ඒ භික්ෂුන් වහන්සේලා ඒ වාශිතය කෙරෙහි අභිනන්දනයම ඒකෙනේ ගොඩාක් සතුට වුණා. ඒ විතරක් නෙමෙයි එතන වැඩ හිටියේ ඒ 60ක් පමණ වුණ ඒ ස්වාමින් වහන්සේලාගේ හිත් උපාදානයන්ගෙන් මිදුණා. උතුම් රහත් ඵලයේ පිහිටුණා. ඉතින් මේ උතුම් දේශනාව පින්වතුන්ගේ ජීවිතවලට එකතු කරගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රකට කරගන්නමින් මේ උපාදානස්කන්ධයේ යථා ස්වરૂපේ තථා පරිදි දැනගෙන සංසාර දුකින් අත මිදීමට උත්සාහවන්ත වෙන්න උනන්දු වෙන්න පින්වතුන් හැමදෙනාටම මේ ජනිත කරගත් කුසල ධර්මයන් සංසාර දුකින් අත මිදී ලබන උතුම් වූ අජරාමර නිවනම සාක්ෂාත් කර ගැනීමට පාරමිතා දහමක්ම වේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා